ඉන්දික මහත්මයා අවසර අපේ හඳුරන වංශයට ඇහෙනව නේද? ඇහෙනවා. අපේ හඳුරන්නේ මට ප්‍රධාන ප්‍රශ්නේ නෑ. තත්ත්‍රමජ්‍යතාව අර අපේ චන්ද්‍රවිමල ස්වාමීන් වහන්සේ දක්වලා තියෙනවානේ මේ උන්වහන්සේටත් එච්චර ඒ කියන්නේ මේ මේක තේරෙන විදිහට අකුසලයටත් මේ මේ ගුණය තියෙන්න ඕන. නමුත් ඒක ඒක ඒ ගැන මේ පැහැදිලි සඳහනක් නෑ කියලා එතකොට අපේ හැඳුරුනේ මට ආපු ප්‍රශ්නේ එතන අර ඒ කියන්නේ මේ අපි ත්‍රිපිටකය ඒ කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේ මේ කවුරු 2500කට කලින් දේශනා කරපු එකක්නේ. එතකොට ඒ කාලේ සමහර විට ඕක ගැන ඒ ඒ සමාජයේ භික්ෂුන් වහන්සේලාට සහ ඒ දැනුමක් තියෙන්න ඇති සමහර අපිට වඩා ගොඩක් දියුණු වෙන්නත් පුළුවන් අපි හැමතිස්සෙම මේ අපි තේරුම් ගන්න කාලෙන් කාලට වෙනස්නේ අටුවාවන් වල ඉන්නේ තේරුම් ගන්නද අපි කියමු චන්ද්‍ර විමල හඳුරෝ විදිහට මේක ටික ලියලා තිබුණ නැත්නම් සමහරට අපිට මේ ටික මේ විදිහට තේරුම් ගන්න අමාරු වෙයි උන්වන්සේ මේ අදට ඒ කියන්නේ අපි කිට්ටු කාලයකට ගැලපෙන්න තේරෙන්න එක ලියලා තියෙනවා උන්වන්සේගේ මේ එතකොට අපි හඳුරන්නේ දැන් ඔතන මේ ඒ බුදුරජාණන් වහන්සේ මීට අවුරුදු 2500කට කියපු එක අපි දැන් මේ ගලපගෙන ඉන්නේ තේරුම් ගන්න. ඔතෙන්දී අපේ හඳුරන්නේ ඒ කාලේ ඕක දැනුම තියෙන්න ඇතිද ඔය අකුසලයටත් ඕක අදාළයිද නැද්ද කියන එක මොකද අපි හම්බුනේ මට හිතෙනවා අකුසලයට අදාළ නැති වෙන්නත් පුළුවන් කියලා මේ ඕක ඒ කියන්නේ හේතුව දැන් අපි හම්බුනේ ඔය දැන් දිශාව දැන් මේ දැන් පෙරහැරක් ගමන් කරනකොට නැට්ටුව යනවා බෙරකාරය යනවා එක එක පෙරහැරේ එකම නිකන් තේමාවක් වගේනේ තියෙන්නේ එක එක දේවල් වුණාට අර දිශාව තීරණය කරනකොට උතන අර తත්‍ර මධ්‍යතාව මට පේන විදිහට අපේ හඳුරන්නේ මටත් හිතෙන්නේ මේ දැන් අකුසලයක තියෙන්නේ විසිරිච්ච බවක් වගේ එකක් නේ. ඒ කියන්නේ අක්‍රමවත් බවනේ එන්නේ. යහපත් ඒ කියන්නේ ඔබ වහන්සේ දේශනා කරපු විදිහටම අර උපේක්ෂාව උපේක්ඛාව හරි ඒ බැලන්ස් වෙන එක අනිත් දේවල් අතර දිශාව මේ අපිට ඕන දැන් මේක නිර්වාණය ප්‍රඥාව පැත්තට යන්නනේ. ඒක එහෙම නොවෙන්න පුළුවන් ඔබ වහන්සේගේ ඒ ගැන අදහසක් තියනවාද? ඒ කියන්නේ ඒක පැහැදිලිව අටුවාවේ හරි කොහරි සඳහන් වෙන්නේ නැති වුණාට ඔබ වහන්සේට වැටහෙන කරුණ මොකක් වගේද දෙයක්ද? දැන් මහානායක හාමුදුරුවෝ මේ පරමාර්ථ ධර්ම පිළිබඳ ගොඩාක් අධ්‍යයනය කරලා මේ කතාව කියන්නේ. එතකොට එහෙම කියන්න හේතුව තමයි දැන් අකුසල් සිතේ විසුරුණු බව උද්දච්චය විචිකිච්ඡාව ඔක්කොම තියෙනවා. තිබුණා වුණාට ඒ හැම අකුසල් සිතකම ඒකාග්‍රතාවයක් තියෙනවනේ. ඒ කියන්නේ ඒකාග්‍රතා චෛසිකේ සම්බචිත්ත සාධාරණනේ. ඒකාග්‍රතා චෛසිකේ නොතිබුණොත් එහෙම ඒ සිතට අරමුණ ගන්න බෑ. අන්න ඒ වගේ නායකහතුරු කියන්නේ දැන් වැරදි වැඩක් අපරාධයක් කරන්න හරි අපරාධය කරන පිරිස එකට එකතු වෙන්න එපාය. ඒක කරන්න. එහෙම නැතුව දැන් අරයා කරන එක මෙයා දන්නේ නැතුව මෙයා කරන එක එයා දන්නේ නැතුව අරකට වඩා වෙනස් මේක එහෙම කරන්න ගිය ගමන් ඒක අවුල් වෙනවනේ. ඒ නිසානේ සමහර ප්ලෑන් වරදින්නේ. එතකොට මේ ප්ලෑන හරියට ක්‍රියාත්මක වෙලා මිනිමරුම හරි හොරකම හරි මොකක් හරි හරියට කෙරෙන්න නම් ඒ අන්නේ ඔන්නේ වශයෙන් ඒකාබද්ධතාවයේ තියෙන්න ඒ ඒ නිසා තමයි නායක හඳුර කියන්නේ ඒක කුසලයට විතරක් නෙමෙයි අකුසලයටත් ඒක තියෙන්න ඕන එහෙමනම් එතකොට මේ කියන කාරණේ ටිකක් සූක්ෂමයි ඉතින් ඒ බඳු තැන්වලදී මහානායක හඳුරෝ උන්වහන්සේගේ අදහස කියන්න යන්නේ නැහැ. අනිත් අයට ප්‍රඥාවෙන් ඒක තේරුම් ගන්නට විමසන්නට ඉඩ තියලා තියෙන. ඒක තමයි නායක හඳුරන්ගේ විශිෂ්ටම ගුණය මේවා සම්බන්ධව උන්වහන්සේගේ මතිමතාන්තර ඒකට ගොඩක් එකතු කරන්නේ නැහැ. අනිත් කාරණේ තමයි දැන් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ මේවා ගැන හොඳ අවබෝධයක් තිබුණද නැද්ද කියන එක ඒක අත්‍යවශ්‍යම නැහැ නිවන් අවබෝධ කරන්න. මොකද දැන් යම් කෙනෙක් ඇත්තටම කල යුත්තේ අවිද්‍යාව තෘෂ්ණා ප්‍රහාණය කිරීමනේ. ඒතර අවිද්‍යාව තෘෂ්ණා ප්‍රහාණය කරන්ඩ ඒතනත්තාගේ අවිද්‍යාව කියලා කියන්නේ මොකද්ද? මේ සංස්කාරයන් දුක් බව දුකට හේතුව තණ්හා බව තණ්හාව නැති කළොත් නිවන බව ඒ නිවන සඳහා අරියෂ්ඨාංග මාර්ගය අදාළ වෙන බව. එතකොට මේ කාරණා හතර හරියට නොදන්නා බවනේ අවිද්‍යාව කියන්නේ. එතකොට ඒ කාරණා හතර දැනගැනීමේදී දුක දැනගැනීම දුකට හේතු තෘෂ්ණාව ගැන දැනගැනීම ඒක හටගන්න විදිහ දැනගෙන ඒක දුරු කරන්නට ක්‍රියාත්මක. එතකොට ওই ටික තමයි ප්‍රධාන වශයෙන් අවශ්‍ය වෙන්නේ කෙලස් ප්‍රහාණය කරන්න. එතකොට සමහර අය ඒ ඒ පැත්ත සසරේ වැඩිපුර පුහුණු කරලා තිබ්බා. ඒ පුහුණු කරපු කෙනාට මේවා ඉගෙනගෙන ඉන්න ඕන නැහැ. එයා දැන් අවසාන තැනට ඇවිත් තියෙන්නේ උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු දැන් විශ්වවිද්‍යාලයේ අපි හිතමුකෝ PhD උපාධියක් කරනවා කියලා. එතකොට එයාට දෙන්නේ පරේක්ෂණයක් කරන්න. එතකොට මේ පරේක්ෂණය කරනකොට ඒ ගුරුවරු හොයන්නේ මෙයා මේක ටයිප් කරලාද මෙයා මේක අතින් ලියලාද මෙයාට හෝඩිය හරියට පුළුවන්ද මෙයාගේ අකුරු වැරදිද ඒව අදාළ වෙන්නේ නැහැ එතනදී මොකද දැන් ඒ ඒ ඉම පහු කරගෙන ඇවිත් තියෙනවා. ඒම පහු කරගෙන ඇවිල්ලා දැන් ඔහුට බාර දීලා තියෙන මේ පරේෂණ නිබන්ධනයක් ගන්න. එතකොට එයාගේ කාර්යය තමයි පරේෂණය කිරීම. එතකොට මේ මට්ටමට ආවට පස්සේ එයාට හොඩිය පුළුවන්ද අකුරු ඔක්කොම දන්නවද කියන වෙච්චර අදාළ වෙන්නේ හැබැයි අර යම් කෙනෙක් මුල ඉඳන් ඉගෙන ගන්නකොට එයා තාම හොඩිය ඉඳන් යන්නේ. එයාට අරවා ඉගෙනගෙන යන්න වෙනවා ඉස්සරහ. එතකොට එයාට ආයන්න ලියන හැටි. එතකොට එයා ටයිප් කරලා හරියන්නේ නැහැ. එතකොට යා නිකන් voice typing පාවිච්චි කරලා හරියන්නේ නැහැ. ආ ඉතින් කොහොම හරි මේක කියන්න පුළුවන් කොහොම හරි මේක ලියන්න ඕන. එහෙම හරියන්නේ නැහැ. එයා ඒකට අතහුරු කරගන්න ඕනේ. ඒවේ අඩුපාඩු සකස් කරගන්න. එතකොට එහෙම අර අයන්නේ ඉඳලා යනකොට තමයි අපිට මේ පුංචි පුංචි දේවල් ඉගෙනගෙන යන්න සිද්ධ වෙන්නේ අතනට වැඩෙන්න. ඒගොල්ලෝ යම් කිසි කාලයක ඒවා යම් ප්‍රමාණයකට යම් යම් බුද්ධ ශාසනවල ඒවා පුහුණු කරගෙන ඇවිත් තියෙනවා. එතකොට ඇවිල්ලා අතන්ට ආවට පස්සේ මේ දැනුම ඒගොල්ලන්ට තිබුණද නැද්ද කියන එක ඒකට අදාළ නැහැ. මොකද ඒගොල්ලන්ගේ කාර්යභාරය අර කෙලස් ප්‍රහාණය කිරීම. ඒතර අපේ කාර්යභාරය. ඒතර කෙනෙකුට ප්‍රශ්න කරන්න පුළුවන්. ඉතින් අපේ කාර්යභාරයත් කෙලස් ප්‍රහාණය කියන. එහෙනම් මොකද මේ තාත්‍ර මාජ්‍යත්තාවයයි මේ මේ පරමාර්ථ ධර්ම ඉගෙන ගන්නෙම. ඒ ඉගෙන ගන්න මොකටද අර අපි හොඩියේ ඉඳලා යන්න වගේ. දැන් අපිට අර එකපාරට මේ ක්ලේශයන් ටික නසා ගන්න තේරෙන්නේ නැත්තම් තේරෙන්නේ නැත්තම් ඇයි ඇයි මොකද්ද මෙතන පටලලා තියෙන කියලා ලෙහෙලා බලන්න වෙනවා. දැන් අපි හිතමු යේ ධම්මා හේතුප්පභව තේසං හේතුන් තථාගතෝ ආහ කියනකොටම මේක අවබෝධ වෙනවා නම් වැඩේ එතනින් ඉවරයි. ඒතර අවබෝධ වෙන්නේ නැත්තම් තමයි අපි හොයනවාද ඇයි මට මේක අවබෝධ වෙන්නේ නැත්තේ? අන්න අවබෝධ වෙන්නේ නැත්තේ ඇයිද කියලා හොයනකොට තමයි අවබෝධ නොවෙන්නට තියෙන බාධක. ඊට පස්සේ තමයි ඒව ඉගෙන ගන්න වෙන්නේ. ඒව ඉගෙනගෙන ඒව මතු වෙන්නේ කොහොමද? ඒකේ මූලය මොකද්ද? ඒක වෙනස් කර දැන් ඉතින් අපිට වැල නොකැඩි ආපස්සට ආපස්සට යන්න වෙනවා. දැන් දැන් මට පැවිදි වෙච්ච මුල් කාලෙදී සිත එකඟ කරගන්න බොහොම අමාරුයි. එක විනාඩියක් ඒකාග්‍රතාවයේ රැඳෙන්නේ නැහැ. රැඳෙන්නේ නැති නිසා මම ඉතින් විවිධ තැන්වල ගිහිල්ලා හරියන්නේ නැහැ. පස්සේ මම භාවනාව අතහැරලා දාලා හිටියා. අන්තිමට මට ඒකෙනුත් පසුතැවීමක් එනවා. අවසානයේ මම කල්පනා කරන්න ගත්තා මට මොකද්ද වෙලා තියෙන්නේ? ඇයි මගේ හිත එකඟ වෙන්නේ අන්න එකඟ වෙන්නේ නැත්තේ මොකක් නිසාද කියලා හොයනකොට තමයි එකඟ නොවන කාරණා ඒතර ඒ කාරණා ඇති වෙන්නේ මොකක් නිසා? ඒව ඇති දැන් ඔහොම ඔහොම ආපස්සට යන්න වෙනවා. එතකොට අන්න එහෙම හොයාගෙන හොයාගෙන දැන් බුදුරජාන් බුදුරජාන් වහන්සේ බෝසත් අවදීදී උන්වහන්සේට දුක ප්‍රකටයි. මේ සත්වෝ දුක් විඳිනවා. දැන් දුකෙන් මිදෙන ක්‍රමයක් නැද්ද? ඊට පස්සේ තමයි උන්වහන්සේ හොයන්න උනේ මේ දුක ඇති වෙන්නේ මොකක් නිසාද? අන්න ඒ දුක ඇති වෙන්නේ එහෙමනම් ජාතිය නිසා. ජාතිය ඇති වෙන්නේ මොකක් නිසා? භවය නිසා. භවය ඇති වෙන්නේ. ඉතින් ඔහොම ඔහොම කෙලවරක් නැතුව හොයාගෙන යන්න සිද්ධ වුණා. එතකොට තමයි සියොම් සියොම් තැන් වලට යන්න වෙන්නේ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ කාලේ නිවන් අවබෝධ කළ සියලු දෙනාට මේ පරමාර්ථ ධර්ම පිළිබඳව මේ අපි ඉගෙන ගන්න ආකාරයෙන් දැනුම තිබුණද තිබිය යුතුමයි. එහෙම තිබිච්ච නිසා තමයි ඒගොල්ලෝ එතනට ගියේ කියලා. එහෙම අපට අදහසකට එන්න අමාරුයි. සමහර කෙනෙකුට එහෙම තියෙන්නේ නැති එහෙම තිබුණද නැද්ද කියන එක ලොකු ගැටලුවක් නෙමෙයි මොකද ඒගොල්ලෝ දැන් ඒ ඉම පහු කරගෙන ඇවිල්ලා මේ අදාළ ප්‍රශ්නෙට පිළියම් යොදන තැනට ඒගොල්ලෝ ඇවිල්ලා තියෙනවා ඉතින් අපටත් එහෙම කරන්න පුළුවන් නම් ගැටලුවක් නැහැ මේවා ඉගෙනගෙන ඉන්න ඕනේ ඉතින් ඒක කරගන්න බැරි නම් තමයි මේ ඇයි බැරි වෙන්නේ මොකද්ද හරස් වෙන්නේ දැන් මේ ටික හොයන්න වෙන්නේ එතකොට තමයි පොඩි පොඩි කෑලි වලට බෙද බෙදා මේක හොයන්න වෙන්නේ එතකොට අපට අභිධර්මයේ ඕන වෙන්නේ එහෙම අපේ හඳුරන්නේ කියන්නේ අපේ චන්ද්‍රේමල හඳුරුව මේ අන්තිම විසි ඉහළම විශිෂ්ට භික්ෂුන් වහන්සේ නමක්. කියන්නේ උන්වහන්සේ විවෘතභාවයම තමයි මම හිතන්නේ මෙතන මේ ඒ කියන්නේ උන්වහන්සේ කටපාඩම් කරලා ඒකම කියන දෙයක් නෙමෙයිනේ. උන්වහන්සේ අවංකව විවෘතව කියන මේ කතාවම අද ධර්මය විකෘති කරන අය උන්වහන්සේට පහර ගහන්න පාවිච්චි කරලා තිනවා. දැන් උන්වහන්සේ මේ පොත්වල මුලින් කියනවා දැන් අභිධර්මයේ මූලික කරුණු වංචක ධර්ම පිළිබඳව කියනකොට උන්වහන්සේ කියනවා මේ කාරණා ඉතා සූක්ෂමයි. සමහර විට මේ මට හැඟෙන දේ මම ලියනවා ඒකත් වංචක ධර්මයක් වෙන්න බැරි කමක් නැහැ. ඒ නිසා නොවනත්තෝ විමසත්වා. ඊළඟට මේ අභිධර්මයේ පිළිබඳව කියනකොට අභිධර්ම මූලික කරුණු කියනකොට උන්වහන්සේ කියනවා මේවා මේ මට වැටහෙන හැටියට මට දැනෙන ප්‍රමාණයටයි මේවා පිළිබඳව ਸਰව සම්පූර්ණ විග්‍රහයක් කරන්නට මම සුදුස්සෙක් හැටියට හිතන්නේ නැහැ. නමුත් මේක අනාගතයට යහපතක් වෙනස මේක කරලා තියන්න ඕන නිසා මට පුළුවන් හැටියට කරන්න. ඒතකොට ඕව අල්ලගෙන අර ධර්මයේ විකෘති කරන අය මොනවද කියන්නේ? උන්වහන්සේටත් තේරෙන්නේ නැති එකක් උන්වහන්සේ ලියලා තියෙන පටිච්චසමුපාදය සම්බන්ධව ඒ කතාව කියන්නේ. උන්වහන්සේටත් තේරෙන්නේ නැති කතා. උන්වහන්සේගේම ප්‍රස්තාවනාවල තියෙන උන්වහන්සේටත් මේක හරියට තේරිලා නැහැ කියලා. ඒතකොට තේරෙන්නේ නැති බොරු බණ ලියලා ඒකයි අවසාන කාලේ ඇස්සන්දෝනේ ඔහොම කිය කිය නිග්‍රහ කරන පිරිසක් ඉන්නවා. ඒතකොට උන්වහන්සේ මේක ප්‍රකාශ කරන උන්වහන්සේගේ අවංක බව, විවෘත බව සහ අනිත් කෙනා බොරු වලවල් වල වට්ටවන්න නැතුව අනිත් කෙනාට ස්වාධීනව විවෘතව තමන්ගේ ප්‍රඥාව අවදි කරන්න ඉඩ තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේගෙන් සමහර ප්‍රශ්න අහපුවම උන්වහන්සේ නිස්සබ්ද වෙනවා. එතකොට නිස්සබ්ද වෙනකොට ඇතම් අය කියන්නේ ඉතින් ඇයි නිස්සබ්ද වෙන්නේ? ඉතින් දන්නවනම් කියන්න ඕන. දන්නේ නැත්නම් එතන මොකද්ද එහෙනම් ਸਰුවඥයි කිය. ඉතින් එහෙම අපි යෝග කරන්න පුළුවන්. එතකොට බුදුරජාණන් වහන්සේ එතනදී නිස්සබ්ද වෙන්නේ මේක කිව්වන් පස්සේ තවත් පටලව ගන්න. තවත් මේකෙන් තවත් දෘෂ්ටියකට පැමිණෙනවා. ඉතින් ඒ ඒ කෙරෙහි කරුණාවෙන් උන්වහන්සේ නිහඬ වෙනකොට අනිත් අය එක වරදවා ගන්නවා. ඉතින් අන්න ඒ වගේ මහානායක හඳුරු ඉතාම මධ්‍යස්තව උන්වහන්සේගේ මතවාද එකතු කරන්න යන්නේ නැතුව ත්‍රිපිටකයේ අට කතාවේ තියෙන කාරණේ පැහැදිලි කරලා එතන පැහැදිලි නැති තැනක් තියෙනවා නම් ඒක ශ්‍රාවකයාට ඉතුරු කරනවා මොකද උන්වහන්සේ පමණක් නෙමෙයිනේ ප්‍රඥ තවත් ප්‍රඥාවන්තෝ ලෝකෙ බිහි වෙනවනේ ඉතින් එහෙම කෙනෙකුට විවෘතව මේක හිතන්න ඉඩ තියෙනවා ඉතින් ඒ නිදහස තියලා තියෙනවා ඉතින් ඒක අපි අපේ ප්‍රමාණයට අපිට හිතා ගන්න පුළුවන්. ඒ විවෘත භාවයම, ඒ අවංක භාවයම තව කෙනෙක් දුබලකමක් හැටියට දකින්න පුළුවන්. එහෙම අපේ ආම්ඳුරනේ මගේ අර ප්‍රශ්නේ මේ මේක අදහස උනේ අපේ ආම්ඳුරනේ දැන් වහන්සලා දැන් චන්ද්‍රවිමල හාමුදුරුවෝ ඇතුළු වහන්සලා කරන මේ වැඩේ ලේසි පහසු වැඩක් නෙමෙයි. මොකද බුදුරජාන් වහන්සේ 2500 ඒ කියන්නේ වැඩි ඕනේ නැහැ මම උදාහරණයක් කියන්න වහන්සේට මේ මීට අවුරුදු 150කට විතර කලින් ජීවත් වෙච්ච කෙනෙක් අපි කොහොම හරි ගෙනාවොත් මෙතෙන්ට අපිට සමහර විට එයා කියන්නේ මොකද්ද කියලා අපිට තේරෙන්නේ නැති වෙයි. සමහරට අපි කියන්නේ මොකද්ද කියලා එයාට තේරෙන්නේ නැති මේ මේ මේ වෙන අපි අතර දැන් මේක අපි 2500කට හැදයක් නේ අපි හැමදෙරේ මේ ගෙනල්ලා પરම්පරාවෙන් ගෙනල්ලා පැහැදිලි කරගෙන මේ ධර්මයේ තියෙන විශේෂත්වය තමයි දැන් අපිට අපි හිතමු 2500කට ඉස්සෙල්ලා කෙනෙක් ඉතිහාස කතාවක් කිව්වොත් එහෙම අපිට එයා කියන එක අහගෙන ඉන්නවා මිසක් වෙන විකල්පයක් නැහැනේ. දැන් මේ ධර්මයේ තියෙන සාන්දෘෂ්ටික බව තමයි අපිට මේක මේ තව කෙනෙක් කියන විදිහට අහගෙන ඉඳලා ඒක එහෙමයි කියලා විතරක් නෙමේ Tamanට යෙදෙන්න පුළුවන් බලන්න පුළුවන් අධ්‍යයනය කරන්න පුළුවන් එතකොට පච්චත්තම් වේදිතබ්බ Tamanට මේක ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් සාන්දෘෂ්ටිකයි මේ ජීවිතේම අත්දකින්න පුළුවන් අන්නේ ಗುಣවලින් යුක්ත නිසා තමයි මේ ධර්මය පරණ වෙන්නේ නැත්තේ අවුරුදු 2500කට ඉස්සරලාද මේ කරුණු හැලිලා තියෙන්න පුළුවන් එතකොට සමහර කාරණා හැලිලා තියෙන්න පුළුවන්. හැබැයි අදාළ ප්‍රධාන කාරණා ටික තියෙනකොට මූල ධර්ම ටික තියෙනකොට ඒ මූල ධර්ම ටික තම තමන්ගේ ප්‍රඥාවෙන් තේරුම් අරගෙන භාවිත කරලා ඒකේ නිර්වද්‍යතාවයේ තහවුරු කරගෙන අනිත් අයට පැහැදිලි කර දීමේ හැකියාවක් තියෙනවා. ඒ ඒ ඒ විදිහට තමයි මේ අට කතා ආදී ලියවන්නේ. ඒතොර රේරුකාණේ මහානායක හනු මේ කරන්නේත් අට කතා ලියනවා වගේ ඒ ධර්මයට අර්ථකථනය කරන උන්වහන්සේ මේවා ප්‍රායෝගික පුහුණු කරලා උන්වහන්සේ සමත විදර්ශනා වශයෙන් භාවනා කරලා ඒතොර උන්වහන්සේගේ අත්දැකීම් එක්ක මේ කාරණා ලියලා තියෙනවා. එතකොට අර ඒක ඒක බරපතල කාර්යයක් තමයි මේ මෙහෙම ඉක්ම ගිය කතාවක් මෙහෙම කියන එක. හැබැයි ධර්මයේ තියෙන සාන්තුෂ්ටික බව අර ව්‍යාකූලතාවයේ මගහරවනවා අපට අර ඉතිහාස කතාවක් අහගෙන ඉඳලා අපට විකල්පයක් නැති වෙනවා. යා කියන දෙයට හැරෙන්නට ඒක අහගෙන ඉඳලා ඒක පිළිගන්නවා හෝ නොපිළිගන්නවා ඒක තේරුණා නොතේරුණත් කරන්න දෙන. හැබැයි ධර්මයේදී අපට සාන්තුෂ්ටික බවක් තියෙනවා. ඕපනයික බවක් තියෙනවා. ඊළඟට පච්චත්තම් වේදිතබ්බ ගුණය ඒ ගුණාංග ටිකත් එක්කලා අපිට අර පරණ කතන්දරය වුණාට ධර්මය අකාලිකයි සාන්දෘෂ්ටිකයි ඒ නිසා ඕනම කාලයක Tamanට යෙදිලා බැලුවොත් හරියට මේක මෙහෙමයි වෙන්නේ කියන එක තමන්ට තේරුම් ගන්න පුළුවන්. ඒතකොට ධර්මයේ පිළිබඳ විචක්ෂණ බවක් තමන් සාංශාරිකව පුහුණු කරලා තියෙනවා නම් ඒක අනිත් අයට කියා දීමේ හැකියාවක් එබඳු කෙනෙක් සතුව ඇති වෙනවා. ඉතින් රේරුකාණේ මහානායක හඳුරු කියන්නේ තමනුත් යෙදුන ඒ වගේම උන්වහන්සේ සසරේ දිගු කලක් අනිත් අයට මේක සරලව, निराවුල්ව කියා දෙන්න පුහුණු කරපු චරිතයක්. එහෙම නැත්නම් දැන් පසේ බුදුරේකටත් අවබෝධය තියෙනවානේ. ඇයිද කියන්න බැරි? හීනයක් දැක්කා වගේ කියාගන්න බැරුව නෙමෙයි කියන්න පුළුවන්. හැබැයි කුසලතාවේ පුහුණු කළා දැන් සමහර මහාචාර්යවරු ඉන්නේ ඒගොල්ලෝ පරේෂණ කරන්න ගියොත් තාම ගැඹුරින්. ඒ ඒ ඥානය හැබැයි අනිත් අයට කියා දෙන්න බෑ. ඒ කියා දීමේ කෞසල්‍ය පුහුණු කරලා නැහැ. එතකොට ඒ දන්නේ නැති ප්‍රශ්නයක් නෙමෙයි එතන තියෙන්නේ. ඉතින් මේ දෙකම තියන අය ගොඩක් විරලයි. රේරුකානේ මහානායක හඳු කියන්නේ දෙපැත්තම හොඳට තිබිච්ච කෙනෙක්. උන්වහන්සේ ප්‍රායෝගික යෙදිලා ඒ අවබෝධයක් තියෙන එක අනිත් අයට කියා දෙන්න. දැන් ඔය සාසනයක චතුපටි සම්පදා කියලා කියන්නේ අර්ථ ධර්ම නිරුක්ති පටිභාන. එතකොට හේතුයෙන් ඵලය, ඵලයෙන් හේතුව ඒක භාෂා කෞශල්‍ය පාවිච්චි කරලා අනිත් අයට කියා දීම සහ අනිත් අයට අවබෝධ කරවීමේ හැකියාව. පටිභාණය කියලා කියන්නේ ඒක. ඉතින් පටිභාණය ඇති බව තමන්ට අවබෝධය තියෙන්නත් ඕන අර පටිභාන ගුණය තියෙන්නත් ඕන. මේ දෙකම ප්‍රගුණ කරලා තියෙන කෙනෙකුට තමයි මේ ධර්මය මේ විදිහට සරලව විග්‍රහ කරලා ලියලා අනිත් අයට පහදන්නට පුළුවන්කම තියෙන්නේ. එහෙම අපේ අම්බරණ දුර්ලභ සුවිශේෂ ගුණයක් ඉතින්. එහෙම අපේ හඳුරන්නේ ඒක ලොකු දෙයක් අවබෝධයෙන් මේ මේක කරගෙන යන එකත් ඉස්සරහට උන්වහන්සේගේ මාර්ගයේ